අද අප ප්‍රකාශ කරන්න කියන්නේ චිත්තානුපස්සනා භාවනාව කරන ආකාරයයි. චිත්තානුපස්සනාව තනිකරම කරන්නත් පුළුවන්. ඒ වගේම අනිත් භාවනාව කරන අතරතුරදී චිත්තානුපස්සනා භාවනාව කරන්න පුළුවන්. ඒ කියන්නේ කායානුපස්සනාව වඩන ගමන්ම වේදනානුපස්සනාවත් වඩන්නේ. ඒ අතරතුරම චිත්තානුපස්සනාවත් වඩනවා. විශේෂයෙන්ම චිත්තානුපස්සනා භාවනාව බොහෝ දුරට උපකාර වන අපේ සිත සමාධිමත් කර ගැනීමට සිත තුළ පවස්නා වූ ලෝභ දෝෂ ආදී ක්ලේශ ධර්මයන් ප්‍රහීන කිරීමට විශේෂයෙන්ම ක්ලේශ පරිහාණය කිරීම සඳහා චිත්තාන් පස්නාව මහෝපකාරී වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළන්නේ අසංස දිස්වේ දිස්කෝචිත්තේ චිත්තාන් පස්සේ විරති කොහොමද මේ ආසනයේ යෝගාවසරේ චිත්තාන් පස්නා භාවනා කරන්නේ ඉද දිස්වේ දිස්කෝ සරාගං වාචිකං සරාගං චිත්තං පජානාති සදෝත්තං වාචිකං සදෝත්තං චිත්තං පජානාති සමෝහං වාචිකං සමෝහං චිත්තං පජානාති වික්ඛිත්තං වාචිකං වික්ඛිත්තං චිත්තං පජානාති සමාහිතං වාචිකං සමාහිතං චිත්තං පජානාති මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළා. තව කොටස් 11ක් මෙහි තියෙනවා. ඒ කොටස් 11 ප්‍රායෝගික වශයෙන් අංගයක් නැති නිසා මේ සංවාසය තමයි ප්‍රකාශ කළේ නැහැ. සරලවම කිස්සා සරලවම කිස්සන්ති පජානාති කාලසික කොටෝනාන පසුව ආගමික සිද්ධියක් ඇතෝ බව දැනගන්න. අද තැනින් කියන මතයක් එදිනෙදා ජීවිතයේ කුලදී අනවශ්‍ය අන්දමින් රාගක තියෙනක් ඇති වෙනකොටම කාලසික කාලසික කියන එක තේරුම් ගන්න. ඒ සිත අයින් කරන්න ඕන. සදෝසන වාදිකයන් සදෝසන දුක්ඛන්දී ප්‍රඥානාති ඒ වගේම දෝෂ විචක්කාවට පසුව මන්ට තැන්නේ දේශික දේශ දේශ කියලා ඒ සිත සිහිපත් කරලා ඒ සිතින් අපේ අපේ සිතින් නැතිවෙන අපසර ධර්මයන්ගෙන් අපේ සිත පිරිසිදු කරගන්න ඕන වළක්වා ගන්න ඕන මේ සමතරව තියෙන මෝහ චිත්ත සමෝහන චිත්තං ඒ මෝහ චිත්ත නම් සාමාන්‍ය කෙනෙකුට බලන්නට බෑ බොහෝ විට අප ක්‍රියාත්මක වන්නේ මෝහයෙන් නිසා. හැබැයි මේකේ ඒ තරම් ප්‍රායෝගිකාරෝ නිසා දෙයක් නෑ. ඒකපත කියන්නේ සමිතික සමාජයේ සංහපලන පිට ඒ කියන්නේ භවනා කරන විට බොහෝ දෙනෙක් මේක මතකයට එනවා. මේක මතකයට එනවා කියන්නේ ඇත්ත වශයෙන්ම සිත හැකිලිලා සිත ප්‍රබෝධමත් නැහැ සිත ක්‍රියාශීලී නැහැ. ඒ හැකේ සිටින අපට භාවනාව සාර්ථකව බලගන්නට බෑ. අපේ භාවනාව කරන්නට හරියට අපට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ හැකවලට එතුණාට පසු ඊනමිත්තේ යටෝසුතක් ඇතිවනාට පසු වහාම ප්‍රතිපත් කරන්නට ඕන. මට ඇතුණේ තියෙන මෙච්චයක් මෙහි මට දැකියක් කියලා. ඒ මුදි මත දැකිය අයින් කරන ආකාරය අපි මේ ප්‍රථමයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. එබැවින් මේ තියෙන මෙච්චය ඒ හැතුනන් සිත ඇති වුණාට පස්සේ හැතුනන් සිත ඇති වූ බව දැනගන්නට ඕන. දැනගෙන ඒ සිත අයින් කරගන්නට ඕන. සිත ප්‍රබෝධමත් කරගන්නට ඕන. ඊළඟට විස්සං වාටිස්සං විස්සං දුක්ඛං තේ වදානාති මෙසේ යනවා සිත භාවනා කරනකොට එකම අරමුණක සිත පවතින්නේ නැහැ මේ සංකාර අනුමෝල සිත පැතිරි පැතිරි යනවා ඒක විසිරුණ සිතක් ඒ විසිරුණ සිත කියන්නේ සමාධිමත් භාවයක් ඇතිවන්නේ නැහැ අපිට සමාධිමත් භාවය ඇති කරගන්නට වෙනසගෙන නිසාම මේ සංස්කාර ලෝකයේ ඇත්ත ඇති හැටියෙන් දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ අපේ ප්‍රඥාව ඇතිවන්නේ නැහැ එබැවින් විසින් මේ සමාධිය දිනු කර ගැනීම සඳහා හිතේ විසින් යෑම බලවන්න බාධකයක් මේ බලවත් වූ භාගකයේ විසිරුණු සිට ඇතුළු ගමන්ම එයින් අපේ සිත මුදා ගන්නට අප දක්ෂ වන්නට ඕන. විශේෂයෙන්ම සිත පිට යනකොට සිත පිට ගියා සිත පිට ගියා සිත පිට ගියා කියලා සිතපත් කරන්නට කෙනෙකුට පුළුවන්. එතකොට සිත පිට යෑම නවතිනවා. සිත පිටේනවා කියලා සිහිපත් කරන්නට පුළුවන් වන්නේ අපේ සතිය දිනු වෙලා කියලා නම් පමණයි. සතිය කියන්නේ සිහිය. මේ සිහිය දිනු නැති කෙනෙකුට ඔයගෙන කල්පනා කරලා ඉන්නවා සිත බොහෝ දුරට යනවා. දැනෙන්නේ නැහැ සමාධිය සිත පිටියයි කියලා. එතකොට අපේ සතිය දිනු කරගැනීම ඉතාම උපකාරී වෙනවා මේ චිත්තානුපස්සනා භාවනාව ප්‍රගුණ කිරීමට. කවර ආකාරයකින් හෝ අපේ සිත පිට යාම බවබෝධ වෙච්ච ගමන්ම සිත පිට ගියා සිත පිට ගියා කියලා නැවත මූලික කර්මස්ථානයට භාවනාවේ අරමුණට සිතපත් කර ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ විදිහට සිත පිට ගියා සිත පිට ගියා කියලා සිතපත් කරනකොට සිත පිට යනවා නම් තවදුරටත් අපි මේ සිත පිට යන සිතම අපේ භාවනාවේ අරමුණක් කරගන්නවා. මොකද කොහොමද ඒ පිටින සිත දිහාම සිතින් බලාගෙන ඉන්නවා. මම ඒ කිසිවක් හිතන්න කියන්නේ නැහැ. පිට යන සිත හොඳ එකක් වුවත් එකයි, නරක වුවත් එකක් වුවත් එකයි. කවර ආකාරයකට ඇති වුණත් ඒ සිත දෙස සිතින්ම බලාගෙන සිටිනවා. මෙසේ බලන්න සිටිනකොට ඇති වෙන ඇති වෙනදී නැති නැති යන ආකාරය අපට දකින්නට පුළුවන්. සිතේ අනිත්‍ය ස්වરૂපය අත්වශයෙන්ම සෑම සිතක්ම ඇති වෙච්ච ගමන් නැති යනවා. අපට ඕන විදිහට ඇතිවන්නේ නැහැ අපට ඕන විදිහට පවතින්නේ නැහැ අපට ඕන විදිහට නැතිවන්නේ නැහැ සිතේ ස්වභාවයට අනුකූලවම සිත ඇතිවන්නේ පවතින්නේ නැතිවන්නේ එම නිසා සිත පිටියනකොට ඒ පිටියන සිත දෙකම සිතින් බලාගෙන සිටිනවා මෙහෙම බලාගෙන ඉන්නකොට ඒ සිටි අනිත්‍යතාවය අපට දකින්නට පුළුවන්. ඒ අනිත්‍ය දර්ශනය තුළින්ම අපට පුළුවන් මේ සිටේ තියෙන අනාත්ම ස්වરૂපය, මම නොවන මගේ නොවන ස්වરૂපය අවබෝධ කර ගැනීමට. විශේෂයෙන්ම මේ ප්‍රශ්න කරන්නට බොහොම පුළුවන්, බොහොම හොඳින් පුළුවන් සාමාන්‍ය සිත සමාධිමත් කරගෙන සිටින කෙනෙකුට විශේෂයෙන් ආනාපාන සති භාවනාවෙන් භාවනාවට නිරත වන කෙනෙක් ආනාපාන සති භාවනාව කරගෙන යනකොට ආස්වාද ප්‍රාස්වාද ප්‍රමේ සංසිඳී සංසිඳී ආස්වාද ප්‍රාස්වාද නොකෙනී යන අවස්ථාවක් ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී කෙනෙකුට පුළුවන් මේ මාර්ගයේ විදියට සිතින්ම සිතනට බලන්න සිටින්නට. මේ ක්‍රමය තායිලන්තයේ අචාන් ලෙක් කියලා මේ කම්මස්ථානාචාර්යවරයෙක් සිටියා. ඒ ස්ථානයේ ප්‍රගුණ කරන ක්‍රමයක් ඉතාම සාස්ත්‍වික ප්‍රතිඵල ගන්නට පුළුවන්. මේ සිත සමාධිමත් කළාට පසු ආස්වාද පාස්වාදයෙන් හෝ කවර අරමුණක් තුළින් සිත නිසල අරමුණේම පවතින තාක්ෂය ඇති කරගත්තාන් පසු සිතින්ම සිත දෙස බලාන සිටිනවා. එන අරමුණ උඩට කිසිම සංඥාවක් අපි දන්නේ මොන සබ්දයක් වුණත් ඒ සබ්දය හඳුනා ගන්න කියන්නේ. අහව සබ්දයක් සබ්දයක් කියන සංඥාව දන්නේ නැහැ. සද්දේ දෙකම සිතින් බලන්න සිටිනවා. ඒ සද්දේ ඇති වෙනවා, ඒ සද්දේ දැනගන්න සිතක් ඇති වෙනවා, දෙකම නැති වෙනවා. සද්දේ නැති වෙනකොට සිතක් නැති වෙනවා. මේ මේ සංස්කාර ධර්මයන්ගේ ඇත්ත ඇති ආකාරයෙන් දැනගැනීමට මේ ක්‍රමය මහෝපකාරී වෙනවා. මේ ආකාරයෙන් සිතින් මානසික දෙස බලනකොට විවිධ ආකාර සිතිවිලි හිතට නොඑක් දෙකකින් බලාගෙන ඉන්න පටන් ගන්නවා. මේ දෙකේ මෙහෙම ගලාගෙන යන සිටින දේශ බලනකොට සමහරවිට දෝමනස්යක් නැත්නම් ඒකේ අසතුටක් අරතියක් ඇති වෙනවා. එවැනි අසතුටක් අරතියක් ඇති වුණොත් ඒ දේශ බලන්න සිටිනවා. මේ ආකාරයෙන් එනේ එන සිටින දේශ බලන්න සිටිනකොට ක්‍රමානුකූලව සිටින එකම සිතට බලාගෙන යන සිටිවිලි එන්නේ නැන්නම අඩු වෙනට පටන් ගන්නවා. මෙසේ අඩු වෙනට අඩු වෙනට ගියාට පසුව සිතට බොහෝ වෙලාවක් ගියාට පස්සේ කිසිම අරමුණක් නැතුව හිත විතරක් නිසල වෙන කප්පයක් උද්ගත වෙන්නත් පුළුවන්. සමහර විට මුළු මෙච්චේම ඝන අන්ධකාරයක පස්සනාසී සමා ඝන අඳුරක මැදිව වාසී මහා අගාධයකට පත් වී සිටිනාසේ කිසිම ආරමුණක් නැතුව සිත සම්පූර්ණයෙන්ම නිස්සල වෙලා සිත සිත ශූන්‍යත්වයට පත් වෙනා සිතට අරමුණ ඇතිවෙවි සිත උපරක් පවතින සත්‍යයක් උද්ගත වෙනවා මේ වික්ෂිප් සමාධිත්තා වික්ෂිප් සංකීර්ණ කීපයානාති විසුණු සිත විසුණු සිත දසම බලමින් භාවනාව හරියට කළොත් මේ විදිහට අපේ සිත එකසකින් පරම බොහෝ දුරට සමාධිමත් කරන්නට පුළුවන් අනිත් පැයෙන් විදර්ශනා ඇතිවෙන මේ ලෝකෙ බලනකොට මේ යථා ස්වરૂපයේ ඇත්ත දකින්න අනිත්‍ය ස්වરૂපය අනාත්ම ස්වરૂපය දකින්නට පුළුවන් මෙසේ විචිත්ත සිතක් අපේ භාවනාවේ අරමුණක් වශයෙන් ගන්නවා මේ ආකාර පහ තමයි ප්‍රගුණ කරන්න ඕනේ මේ භාවනා කරන කාලය තුළදී. අනිත් ඒවා කායයෙන් කාලයක් නෝ මොකද්ද? දීත මොහං වාචිත්තං, දීත දෝසං වාචිත්තං, දීත රාගං වාචිත්තං. රාගේ නැති සිට, දෝෂේ නැති සිට, මෝහේ නැති සිට, මේවා ඇත්තෙන්ම රහතන් වහන්සේලා තුළ පවතින සත්‍යයක්. ඒව දැනගන්න කියලා මෙන්න ඇති කියන එක ඒ තරම් මොන දෙහිවක් නිසා ඒක සාර්ථක සීමාවක් නෙවෙයි. ඊට දෝතන වාචිත්තං ඊට දෝතං චිත්තං පජානාති. ඊට මෝහං වාචිත්තං ඊට මෝහං චිත්තං පජානාති වගේ. අනිත්‍යක මහංගතං වාචිත්තං මහංගතං පජානාති. අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තං පජානාති ආදී වශයෙන් දැක්වෙනවා. මහංගතෝන ධ්‍යාන චිත්තය තුනම ඒකත් දැනගන්නවා. මහංගතෝ මාර්ග චිත්තය තුනම ඒවත් දැනගන්නවා. මේ ආදී දේවල් වල අත්වශයෙන්ම මේ ආයත සාරෝගිකාග්‍රහණය නැති නිසා අපි විස්තර කරන්නේ නැත්තේ. එබැවින් මේ කර්ම පහ පමණක් ප්‍රමාණවත් ස්ථාන සත්‍යනා භාවනා කරනකොට ඒ කරන්නේ අනිත් භාවනාව කරන ගමන්මයි. මේ උදාහරණයක් තියෙනවා නම් අපි හිතමු මේ හැකලින් භාවනාව කරන්නේ ඒක කායන පස්නාව කරන සිටිනෙක ඒ දෙන්නේ හැකලින් භාවනාව කරන අතරතුර වේදනාවක් ඇති වුණොත් ඒ වේදනාවත් මා ඊයේ ප්‍රකාශ කළ පරිදි මේ භාවනාවට නැගෙනා වේදනාන් පස්නාවට නම් මේ අතරතුර දේශිත මොහොතේ නැත්නම් හසුරුවී විසරණසෙත් ඇති වෙනකොට ඒකත් මේවා කියන භාවනාවට ඒක අරමුණක් කරගන්නවා. මේ විදිහටයි අපි කටයුතු කරන්න ඕනනේ. මෙහෙම කටයුතු කරගෙන යනකොට මේ චිත්තමපස්සනාව තුළ යනත් කෙනෙකුට නුවණ සාක්ෂාත් කරගන්න පුළුවන් සිටින කියන අනිත්‍යත්වයෙන් නිහිතේ නිරෝධය දකින්නට පුළුවන් වුණා. අනිත්‍ය නිරෝධය දක්ෂණය කරන්නට පුළුවන් වුණා. මේවා ගැඹුරින් විස්තර කරන්න තියලා මෙන්න මෙතන ඉන්න පිළිස් සමහර අයට මේවා අපගාස වෙන නිසා අපි මේක මෙතන නතර කරනවා. එහෙනම් දැන් භාවනා ප්‍රගුණ කරපුවාට මේක සමානයි කියලා මා හිතනවා.